Thank you. සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස අපි පහුගිය දේශනා තුළින් සාකච්ඡා කරන්නට යෙදුනේ තම සංගණීපකරණේ රූපකාණ්ඩයට අදාළව රූපේ පිළිබඳව යථාර්ථය දකින්නට අවශ්‍ය කරන ධර්මකාරණා කිහිපයක් විශේෂයෙන්ම අපි එහිදී සාකච්ඡා කරගන්නට යෙදුනා පටිච්ච සමුප්පාද න්‍යාය අනුකූලව අපි කොයි විදිහටද කොයි ආකාරයටද මේ ස්කන්ධ ධර්මතා තුල විශේෂයෙන්ම රූපස්කන්ධය පිළිබඳව යථාර්ථය දකින්නේ කියලා. එතනදී අනිකුත් ස්කන්ධ ධර්මයන් කෙරෙහිද නාම ධර්මයන් කෙරෙහිද අපි අවධානය යොමු කළා සාකච්ඡා කරගන්නට යෙදුනා රූපයේ පිළිබඳ යථාර්ථය දකින්න තැනදී එතනදී නැවත නැවත අවධාරණය යොමු කරන්නට ඕන මතක් කරගන්නට ඕන කාරණාවක් තමයි විශේෂයෙන්ම අපි බොහෝ දිනකට අවබෝධයක් තියෙනවා රූපේ තුල අපි කතා කරපු හේතු ධර්මතා සංයෝජන ධර්මතා නීවරණ ධර්මතා ඇතුළු කිසිම ධර්මතාවයක් නොයෙදෙන බව පිළිබඳව නුවණක් තියෙනවා ඥානයක් හැමෝටම තියෙනවා. හැබැයි ඒ වුණාට මෙතනදී බොහෝ පිරිසක් රූපේ හේතු ධර්මතා යෙදෙන්නේ නැහැ සංයෝජන නීවරණ ධර්මතා යෙදෙන්නේ නැහැ කියන එක ගන්න උත්සාහවන්ත වෙන්නේ තියෙන රූපයක් එහෙම නැත්නම් පවතින රූපයක් කියන තැන ඉඳලා මිසක පටිච්ච සමුප්පන්නව සංකතව ගොඩනැගෙන රූපයක් කියන තැන ඉඳලා නෙවෙයි හේතු එකතු වෙනකොට පෙර නොතිබීම සකස් වෙලා ඒ හේතු නැති වෙනකොට ඉතිරි නැතුව නිරෝධ වෙන රූපයක් කියන තැන දකින්නට වඩා බොහෝ දෙනෙක් ඊයේ තිබුණු අදත් තියෙන මතුවටත් පවතින ස්ථීර විච්ච රූපයක අස්ථීරත්වය දකින්නට උත්සාහවන්ත වෙන්නේ. එනවා ස්ථීර වූ රූපයක් තියෙනවායි ඒ ස්ථීර වූ රූපේ තමයි අස්ථීර භාවයට පත් වෙනවයි කියන තැනින් දකින්නට උත්සාහවන්ත වෙන්නේ. <clears throat> හැබැයි ස්ථීර වූ රූපයක් තියෙනවාය ඒත් මොකද ඊයේත් තිබුණ අදත් තියෙන හෙටත් තියෙන අස්ථීර වෙන්න ස්ථීර විච්ච රූපයක් තියෙන්නට ඕන. ඒ ස්ථීර විච්ච රූපය තුල ඉඳලා අස්ථීර භාවයක් දකින්නට උත්සාහවන්ත වෙනවා නම් මේක බොහොම වැරදි සහගත දෘෂ්ටියක් කියන එක මතක් කරන්නට ඕන. මොකද අපි මෙතනදී සාකච්ඡා කරගන්නට යෙදුණු විශේෂ කාරණාවක් තමයි සතර මහා ධාතු සතර මහා ධාතුන්ගේ උපාදාය රූපයන්ගේ සනිදස්සන වෙන එකම රූපයේ විදිහට වර්ණ සටහන පමණයි අපි සාකච්ඡා කළේ. ඒ වගේම අපි දැක ගන්නට ඕන කාරණාවක් තියෙනවා. මෙතනදී අපි දකින්නට උත්සාහවන්ත වෙන්නේ පවතින රූපයක හේතු ධර්මතා යෙදෙන්නේ නැහැ කියන එක නෙවෙයි. පවතින රූපයක් තියෙනවා ඒ රූපේ හේතු ධර්මතා යෙදෙන්නේ නැහැ. ඒ වගේම ඒ රූපය අපිට කැමති විදිහට තියන්න බෑ. ඒක කැඩිලා නැසිලා යනවා කියන තැනකින් නෙවෙයි. අපි අද දවසේදී මේ ගැඹුරු දර්ශනීයට එනකොට සාකච්ඡා කරගන්නට යෙදුනේ මේ රූප කාණ්ඩය අසුරු කරගෙන හේතු ප්‍රත්‍යයෙන් මේ මොහොතේ විද්‍යාමාන වන රූපයක් පිළිබඳව ඒ වගේම අපි එතනදී කතා කරන්නට යෙදුනා අපිට රූපය කියන එක ගෝචර වෙන්නේ සනිදස්සන මට්ටමින් එහෙම නැත්නම් තව විදිහකින් ගත්තොතින් වර්ණ සටහන කියන එක සනිදස්සන වෙන්නේ පෙනීම කියන තැනින්. එතකොට අපි දකින්නට ඕන පෙනීමක් සකස් වෙච්ච තැනදී ඇහිීමක් දැනීමක් දැනගැනීමක් සකස් වෙච්ච තැනදී තමයි අපිට ලෝකයේ විදිහට යමක් විද්‍යාමාන වෙනවා නම් විද්‍යාමාන වෙන්නේ. ඒක අපි කතා කරා ස්කන්ධ ධර්ම පංචකය <clears throat> හේතු ප්‍රත්‍යයෙන් ගොඩනැගෙන තැන තමයි අපිට ලෝකයේ විදිහට ගන්නට පුජ්‍යල භාවයෙන් ගන්නට අවශ්‍ය කරන අවිද්‍යාව මූලික කරගත් ආශ්‍රව ධර්මයන් ටික සකස් වෙලා තියෙන්නේ කියන එක අපි විස්තර කරගන්නට යෙදුණා. එනම් විශේෂයෙන් අපි අවධාරණය යොමු කරන්නට ඕන අපිට <clears throat> ඊයේ පවතින ඊයේත් පැවතිච්ච අදත් පවතින මතුවටත් පවතින ලෝකයක් කියන තැන නිතරම මුණ ගැහිලා තියන්නේ අපේ අවිද්‍යා ආශ්‍රවයන් තුලින් එහෙම නැත්නම් ditthi ආශ්‍රව, කාම ආශ්‍රව, භව ආශ්‍රව කියන මෙන්න මේ ආශ්‍රවයන් මූලික කරගත් තැනකදී තමයි එවැනි මුලා සහගත ක්‍රියාපටිපාටියක් අපිට දකින්නට ලැබෙන්නේ දැනගන්නට ලැබෙන්නේ. එහෙනම් අපි මෙහිදී තෝරගන්නට ඕන විශේෂ අවධාරණය යොමු කළා අපි පෙනීම සකස් වෙනකොට හේතු ප්‍රත්‍යයෙන් ඒ පෙනීම තුල ඉඳලයි ඇහැ ගැන රූපය ගැන කතා කරගන්නට අවස්ථාව ලැබිලා තියෙන්නේ. ඇහිම සකස් වෙච්ච තැනදී අපිට කන ගැන ශබ්ද ගැන කතා කරන්න අවස්ථාව ලැබිලා තියෙන්නේ. දැනීම සකස් වෙච්ච තැනදී අපිට නාසය ගැන, ගන්ධය ගැන, දිව ගැන, රස ගැන, කය ගැන, පහස ගැන කතා කරන්නට යෙදිලා තියෙන්නේ. දැන ගැනීමක් පහළ වෙච්ච තැනදී අපිට මන ගැන, ධම්ම ගැන කතා කරන්නට අවස්ථාවක් යෙදෙනවා නම් යෙදිලා තියෙන්නේ කියන කාරණාව පිළිබඳ විශේෂ අවධානය යොමු කරන්නට ඕන කරනවා. මේ පෙනෙන, ඇහෙන, දැනෙන, දැනගන්න කියන ටික පිළිබඳ අපි දකින්නකොට තෝරගන්න ඕනේ. චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥානං තින්නං සංගති පස්සෝ පසපච්චා වේදනා කියන න්‍යාය ධර්මයට අනුකූලව ස්පර්ශය නිසා දැනෙන වේදනාවට තමයි අපි පෙනීම කියලා තව විදිහකට කියනවා නම් කියන්නේ. මෙන්න මේ පෙනීම කියන එක ඊළඟට අපි දැනගන්න ඕන වේදනා සංඥා සංකාර විඥාන ඔස්සේ චක්කායතන මනෝද්වාරය හරහා මනසට මෙන්න මේ පෙනුනා කියන සංඥාව අරගෙන යනකොට මනසෙන් ආවර්ජනය කරනවා අතීත මතක සටහන් එක්ක ධම්ම මනට ගැටිලා මේ කහපාට නිල්පාට කොළපාට රතුපාට වලින් පිරිච්ච ලෝකයක් නේ. එහෙම නැත්තම් මේ ලෝකයක් තියෙන බවට කහ නිල් රතු කොළ වලින් පිරිච්ච විචිත්‍රවත් ලෝකයක් තියෙන බවට අපිට මනසෙන් පුජ්‍යලභාවයෙන් යුක්තව මෙනෙහි කළ දෙන ස්වභාවයක් තියෙනවා අවිද්‍යාව මූලික වුණට පස්සේ. ඊට පස්සේ අපි මොකද්ද කරන්නේ? ඒ ලෝකේ දකින්න කෙනෙක් ඉන්නවායි කියලා අර මනසේ ආවර්ජණයට රැවටිලි ඉවර වෙලා පුජ්‍යල භාවයෙන් යුත් මේක මනින්න පටන් ගන්නවා. ඉතින් අපි තෝරගන්නට ඕන රූපය කියන කාරණාව සකස් වෙලා ඉතිරි නැතුවම නිරෝධ වෙච්ච තැනකෙදි තමයි මනසෙන් රූපේ නැවත ස්ථීර වශයෙන් තිබුණු දෙයක් බවට ඊයේ තිබුණු අදත් පවතින මතුවටත් පවතින බවට අපිට පෙන්වලා දෙන අවිද්‍යාව සහගත ස්වභාවය ගොඩනැගෙන්නේ. එහෙනම් අපිට මෙන්න මේ අවිද්‍යාව දුරු කරලා එහෙම නැත්නම් මෙන්න මේ අවිද්‍යාව අඳුර දුරු කරලා ප්‍රඥා ඇස විවර කර ගැනීම පිණිස තමයි අපි මේ දහම් පරයය සාකච්ඡා කරගෙන ආවේ මෙතුවක් දවසක්. අපි පෞගිය දේශනාව තුළින් සාකච්ඡා කරන්නට යෙදුන අවසාන වශයෙන් සබ්බන් රූපන් උපාදානීයන් කියන ධර්ම කාරණාව පිළිබඳව එතනදී සබ්බන් රූපන් උපාදානීයන් කියවට පස්සේ අපි කතා කළා කාම උපාදාන, ditthi උපාදාන, සීලබ්බත උපාදාන සහ අත්වාද උපාදාන කියන காரணා හතරක් පිළිබඳ කතා කළා. උපාදාන ධර්ම හතරක් පිළිබඳව අපි සාකච්ඡා කරගන්නට යෙදුණා. එතනදී අපි විශේෂයෙන්ම කිව්වා මෙන්න මේ කාම ඡන්දය එහෙම නැත්නම් කාම උපාදානීය කියන කාරණාව ලෝකේ කැමැති රූප අපිට මුණ ගැහෙනවායි අකමැති රූප මුණ ගැහෙනවායි කියන ආශ්‍රව ධර්මතා තුලින් මුලා වුණු චිත්ත පරම්පරාවක් එහෙම නැත්නම් මනසක් ගොඩ නැගෙනකොට අන්න ඒ තුල ඉඳලා අපි කටයුතු කරන්න පටන් ගන්නකොට කැමැති කැමැති රූප තියෙනවායි කියන තැන ඉඳලා ඒ කැමැති රූප ලබන්නට ඕන කියන තැන ඉඳලා කටයුතු කරනකොට අපි කතා කළා කාම උපාදාන ගොඩ නැගෙන වගේම දිටිගත වෙන්න පටන් ගන්නවා අසවල් අසවල් තැන ඒ රූප තියෙනවාය ඒ රූප මම හොයාගෙන යන්නට ඕන ඒ රූප මම භුක්ති විඳින්නට ඕන ඒ වගේ ආස්වාද ස්වභාවයක් තියෙනවායි කියලා දිටි උපාදාන වලින් බැඳෙන්න වා කියන කාරණාව අපි කතා කළා. එතකොට මේ දිටි උපාදානයෙන් බැඳෙනවා කියනකොට අපි මෙතනදී කොයිම මොහොතකවත් කතා කළේ නැහැ පවතින රූපයක් තියෙනවායි ඒ රූපේ වෙනුවෙන් යම් කිසි සත්‍යයේ පුජ්‍යලයක ඉඳගෙන බැඳීමක් ඇති කර ගන්නවයි කියන කාරණාවක් අපි කතා කළේ නැති බව තෝරගන්නට ඕන. එතනදි පවා අපි පෙන්නුවේ රූපය කියන කාරණාව පිළිබඳ කතා කරනකොට රූප තණ්හා, සද්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, ස්පර්ශ තණ්හා කියනට අපි තෝරගන්න ඕන. කවුරු හරි පුජ්‍යලයක් ඉඳගෙන රූපෙට තණ්හා වෙනව නොවේ. සද්දෙට තණ්හා වෙනවා, ගන්ධෙට තණ්හා වෙනවා, රසයට තණ්හා වෙනවා, ස්පර්ශයට තණ්හා වෙනවා නෙවෙයි. මොකද අපිට රූප සද්ද ගන්ධ රස ස්පර්ශයන් කියන ටික අපිට ගෝචර වෙන්නේ හැම මොහොතකම අපි තෝරගන්න ඕනේ සප්පටිග මට්ටමින්. එහෙම නැත්නම් මේ ගැටෙනකොට ස්පර්ශය නිසා අපිට යම් වේදනාවකින් දැනගන්න ස්වභාවයක් තියෙනවා මිසක් අපිට රූපය කියන තැනින් කවදාකවත් දැනගන්නට පුළුවන් කමක් නැහැ. රූපයේ ස්වභාවය අපිට වේදනා මට්ටමකින් චිත්ත මට්ටමකින් මෙනෙහි වෙනවා මිසක අපිට කවදාකවත් රූපේ කියලා දකින්නට පුළුවන් කමක් යෙදෙන්නේ නැහැ. දකින්නට අවස්ථාවක් යෙදෙන්නේ නැහැ කොයිම මොහොතකවත්. අපි හැමනම් හොඳට මෙතනදී දකින්නට අවශ්‍ය කරනවා අපිට මේ රූපයේ විදිහට මුණ ගැහෙන්නෙම රූපයේ විදිහට අපිට දැනෙන්නෙම ස්පර්ශය නිසා ගොඩනැගෙන වේදනාවක් මිසක වේදනාපච්චය තණ්හා. එහෙනම් මෙන්න මේ වේදනාව ඇසුරු කරගෙන තණ්හාව ගොඩනැගෙන්නේ. හැබැයි අවිද්‍යාව සහිත මනසකට එහෙම නැත්නම් අවිද්‍යාව යෙදිච්ච සිත් પરම්පරාවක් පහළ වෙනකොට පටිච්ච සමුප්පන්නව එතනට කවදාකවත් වැටහෙන්නේ නැහැ මේ කාරණාව ඒ නිසා රූපේමයි ශබ්දේමයි ගන්ධේමයි රසේමයි ස්පර්ශේමයි අපිට බැඳෙන්න යමක් තියෙන්නේ කියන තැනටපත් වෙලා පුජ්‍යල භාවයෙන් යුක්තව මෙන්න මේ උපාදාන එහෙම නැත්නම් තෘෂ්ණාව සිද්ධ වෙන බව අපි හොඳට අවධාරණය යොමු කරලා දකින්නට අවශ්‍ය කරනවා. ඊළඟට අපි කතා කළා සීලබ්බත උපාදානය පිළිබඳව. එතකොට මේ සීලබ්බත උපාදාන කියලා කියන්නේ තව පැත්තකින් ගත්තොත් අපි තෝරගන්න ඕන යම්කිසි පුජ්‍යලයක් ඉන්නවා නම් ඒ පුජ්‍යලය මෙන්න මේ ලෝකේ රූප තියෙනවා මෙන්න මේ රූප ඊයේ තිබුණා අදත් තියෙනවා හෙටත් පවතිනවා ඒ රූප දකින්න කෙනෙක් අභ්‍යන්තරේ ඉන්නවායි ඒ නිසා ඒ රූප වෙනුවෙන් තමයි තෘෂ්ණාව අපි ඇති කරගන්නේ. එහෙම නැත්නම් තව විදිහකට දකිනවා ඒ රූප තුලින් තමයි අපිට මේ උපාදානයට හේතු වෙදෙන්නේ. එහෙම නැත්නම් ආස්වාදී නැමැති සියල්ල පංචකාමයේට සියලු හේතු තියෙන රූපය තුල තමයි. ඒ නිසා අපි රූප ඉවත් කරගන්නට ඕන, රූප නොපෙනෙන තැනකට යන්නට ඕන කියලා යම් සීලබ්බතයක් තුල පිහිටනවා නම් මේ රූප වලින් පිරිච්ච තැන අපිට දුක ගෙනල්ලා දෙනවා මොකද අපිට සැපයක් විදිහට පෙන්වලා දෙන්නේ කොතන මෙන්න මේ මුලාවක් බව දැකලා එයා මොකද්ද කරන්නේ යම් සීලබ්බතයකට පැමිණෙනවා මේ ලෝකේ රූප වලින් තමයි අපිට ආස්වාද ගෙනල්ලා දෙන්නේ අපිට බැඳීම ගෙනල්ලා දෙන්නේ ඒ නිසා මේ රූප අපි නැති කරන්නට ඕන කියලා යම් ප්‍රතිපදාවකට පිළිපනවා නම් මේක සීලබ්බතයක් බවට පත් වෙනවා සීලබ්බත දිට්ඨියක් බවට පත් වෙනවා එහෙම නැත්නම් සීලබ්බත උපාදානයකින් යුක්තවයි මේක කරන්නේ. ඊළඟ කාරණාව විදිහට අපි දකින්නට ඕන තව පැත්තකින් ගත්තට පස්සේ ලෝකේ රූප තියෙනවා හැබැයි ඒ තියෙන රූපවල ආස්වාදයක් නැහැ. මේ ආස්වාද මම තමයි හිතේ හදාගන්නේ කියන මට්ටමකට නට අන්න ඒ පැත්තෙමුත් මොකද්ද වෙන්නේ? පුජ්‍යල භාවයෙන් යුක්ත පුජ්‍යලයක් ඇත කියන සීලබ්බතයට පිවිසෙනවා. එරන් හදාගන්න කෙනෙක් ඉන්න අය කෙනකෙනාගේ හිතේ හදනවායි කියන තැන ඉඳලා කටයුතු කරන්න පටන් ගත්තට පස්සේ එක එක පුජ්‍යලයේ මුණ ගැහිලා එක එක විදිහට හිත තුල හදාගන්න. එහෙනම් දැන් අපි තෝරගන්නට ඕන මේ එක එක පුජ්‍යලයේ හිත තුල විවිධාකාරයෙන් හදාගෙන රූපෙටම බැඳෙනවා කියලා යම් කෙනෙක් ගත්තොත් එතනක් තියෙන්නේ මෙන්න මේ සීලබ්බත උපාදානයම. මෙන්න මේක සීලබ්බතයක් බවට පත් වෙනවා. එයා ඊට පස්සේ මොකද්ද කරන්නේ? තම තමන් හිතින් හදනවාය කියන තැනට ඇවිල්ලා පුජ්‍යල භාවයෙන් යුක්තව මගේ තියෙන මේ හදාගන්න එක මන් නැති කරගන්නට ඕනි කියලා විපාක වශයෙන් පවායන සුඛ දුක් උපේක්ෂා කියන තුන් වේදනාවන් දුරු කරලා වේදනාව එන්න නොදී මොකද්ද කරන්නේ සංඥාව අවහිර කළා අසඤ්ඤ වෙන තැනකට අන්න යම් පිළිවෙතක් ගන්නවා නම් මෙන්න මේක සීලබ්බත උපාදානය තුල ඉඳලා සිද්ධ වෙන දෙයක් බව අපි මතක තියාගන්නට ඕන අපි අවධානය යොමු කළා දැනගන්නට අවශ්‍ය කරන විශේෂ කාරණාවක් ඊළඟට අපි තෝරගන්නට ඕන මෙන්න මේ කාරණාවට අපි වැටුණට පස්සේ අපි නිතරම බලනවා මේ රූපය උපේක්ෂාසහගතයි කිව්වට පස්සේ අපි තෝරගන්නට ඕන මේ රූපාරම්මන සද්දාරම්මන ගන්ධාරම්මන කියන ටික රසාරම්මන කියන ටික අපිට මනස හරහා තමයි නිතරම මෙනෙහි කරන්නේ. එහෙම නැත්නම් මනට තමයි මේ ආවර්ජනේ ගෙනල්ලා දෙන්නේ. එතකොට අපි තෝරගන්න ඕනේ විපාකමේ වශයෙන් සුඛ දුක් උපේක්ෂාවන් පවතින බව අපිට පෙන්වලා දීලා තියෙනවා. විපාකමේ වශයෙන් සුඛ දුක් උපේක්ෂාවන් පවතින බව අව්‍යාකෘත ධර්ම ගැන කතා කරනකොට විස්තර කරලා තියෙනවා. මනස හරහා රූපාරම්මන, සද්දාරම්මන, ගන්ධාරම්මන ස්පර්ශ වෙනකොට. එහෙනම් අපි තෝරගන්නට අවශ්‍ය කරනවා මෙතනදී ආශ්‍රව ධර්මතා වලින් එහෙම නැත්නම් අවිද්‍යාවෙන් පිරිච්ච තැනකදී මේ සුඛ දුක් උපේක්ෂා කියන වේදනාවන් පිළිබඳ දකින්නේ මේවා පටිච්ච සමුප්පන්නෝ ගොඩනැගෙන ධර්ම විදිහට නෙවෙයි දකින්නේ මේවා පවතින ධර්ම. එක්ක රූපයේ පවතින ධර්මයක් එහෙම නැත්නම් හිතේ ඇතුලේ පවතින ධර්මයක් කියලා. එහෙනම් අපි තෝරගන්නට ඕන හිත ඇතුලේ පවතින ධර්මයක් කියන්නේ එක හිතක් තියෙන්නට ඕන පුජ්‍යලභාවයෙන් ගන්න. එහෙනම් මෙතන හිතක් තියෙනව නෙවෙයි අවිද්‍යාව මූලික කරගත්ත පටිච්ච සමුප්පාද න්‍යායක් ගොඩ නැගෙනකොට ඒකාන්ත වශයෙන් මේ තුන් වේදනාවන්ට තණ්හා උපාදාන භව කියන කාරණා ගොඩ නැගෙනවා. විද්‍යාව සහිත පටිච්ච සමුප්පාදයක් ගොඩ නැගෙනකොට අන්න කුසල මූල පටිච්ච සමුපාදයකදී එතනදී තණ්හා උපාදානයන්ට හේතුවක් නැහැ. මොකද එතනදී එයාට ඇත්තටම එහෙම නැත්නම් ප්‍රඥාව මූලික වෙච්ච සිත් પરම්පරාවක් පටිච්චසමුප්පාද න්‍යායක් එතන ක්‍රියාත්මක වෙන නිසා. එහෙනම් අපි හොඳ අවධානයක් මෙතනදී තියෙන්න ඕන කෙනකෙනාගේ හිත තුළ මේක කෙනකෙනා ඉඳගෙන සකස් කරනවා එක එක ආකාරයෙන් කියලා අපිට ගන්නට පුළුවන් කමක් නැහැ කවුරුවත් සකස් කරනවා නෙවෙයි මේ මොහොතේදී මෙන්න මේ જાතිය පහළ වෙන්නේ එහෙම නැත්නම් පෙනෙන ඇහෙන දැනෙන දැනගන්න ටිකම තමයි අපිට જાතියක් විදිහට තියෙනවා නම් තියෙන්නේ. පුජ්‍යලත්වයෙන් මේ මගේ જાතිය මිනිස් જાතිය කියලා අපි ගත්තට මෙන්න මේ જાතිය පහල කරලා දුන්නේ භවේ නිසා කියන එක තෝරගන්නට ඕන. එහෙනම් විපාක නානාත්වයක් තියෙනවා කියන එකත් අපි දකින්නට ඕන. ඒ જાතියට අනුකූල. එතකොට එකම જાතියේ පවා විපාකයේ පිළිබඳව නානාත්වයක් තියෙනවා. එනම් මෙන්න මේ විපාක නානාත්වය කියන එක තුලින් සුඛ දුක් උපේක්ෂා කියන තුන් වේදනාවන් ජනිත වෙනකොට ඒක පුජ්‍යල භාවයෙන් අරගෙන ඉවර වෙලා ඒක එක්ක රූපේ තියෙන්නේ කියලා ගත්තා හෝ ඒ වේදනාවන් මම විසින් හදන්නේ කියලා අරගන්න එක අති භයානක වෙනවා. එක පැත්තකින් මොකද මම විසින් මේ වේදනාවන් හදනවා කියලා ගත්තට පස්සේ වේදනාවන් නැති කරන ක්‍රමයක් හොයනවා. ඊට වේදනාව නැති කරන්නට නම් අපිට මේ එන සංඥා ටික නැති කරලා අසංඥ කරන්නට වෙනවා. මේ දැනගන්න ස්වභාවය නැති කරන්නට නම් අපිට අනිවාර්යයෙන්ම මේ වේදනාව අපි දැනගන්නේ සංඥා සංකාර විඥාන කියන ක්‍රියාවලිය ඔස්සේ. ඊට පස්සේ මොකද්ද වෙන්නේ මේ සංඥාව අවහිර කරාට පස්සේ తాවකාලිකව අසඤ්ඤ වෙලා සැනසීමක් විදිහට දැනෙන අන සීලබ්බතයකට වැටෙනවා. ඒ වගේම මෙතන අත්වාද උපාදානය කියන එක දරුණුවටම තියෙනවා ඇයි? මෙතන තියෙනවා මම කියලා කෙනෙක් ඉන්නවා කියන ආත්මීය හැඟීම. ඒ මම කියලා කෙනෙක් ඉන්නවා එයා තමයි සකස් කරන්නේ කියන මෙන්න මෙතනට වැටුණාට පස්සේ දැඩිසේ ආත්ම භාවයක් තියෙනවා ඒ කරගන්න. එහෙම නැත්නම් සුඛ හදාගන්න, දුක හදාගන්න, උපේක්ෂාව හදාගන්න ආත්ම භාවයක් තියෙනවා ඒ ආත්ම භාවයේ පුජ්‍යලත්වයක් අරගෙන පුජ්‍යලයක් ඉන්නවයි කියන තැන ඉඳලා කටයුතු කරන්න ගත්තට පස්සේ අත්වාද උපාදාන කියන තැනටපත් වෙනවා කියන එක අපි විශේෂයෙන් අවධානය යොමු කරලා නැවත නැවත මෙනෙහි කරගන්නට ඕන. මෙන්න මේ විදිහට අපි කාම උපාදාන, ditthi උපාදාන, සීලබ්බත උපාදාන සහ අත්වාද උපාදානයන් පිළිබඳව පසුගිය දේශනාව තුළින් අවධානය යොමු කරලා සාකච්ඡා කරගන්නට යෙදුණා. ඊළඟට අපිට අද දවසේ කතා කරන්නට තියෙනවා සබ්බන් රූපන් සංකිලේසිකන් කියන කාරණාව පිළිබඳ. සබ්බන් රූපන් සංකිලේසිකන් කියන ධර්ම කාරණාව පිළිබඳව අපිට සාකච්ඡා කරගන්නට තියෙනවා. සබ්බන් රූපන් සංකිලේසිකන් කියවට පස්සේ අපි තෝරගන්නට ඕන මෙන්න මේ සබ්බන් රූපන් සංකිලේසිකන් කියන කාරණාව තුලින් කොයි මොහොතකවත් විග්‍රහ කරන්නේ නැහැ රූපේ කියන කාරණාව තුල කෙලෙස් ධර්ම යෙදෙනවායි කියලා. මොකද අපිට අඩුම තරමේ හේතු ප්‍රත්‍යයෙන් හටගෙන නිරුද්ධ වෙච්ච රූපෙක වේදනා සංඥා සංකාර විඥාන ටිකකින් දැන ගැනීමක් කරනවා මිසක රූපය කියන එකක් අපිට මුණ ගැහිලවත් නැහැ අඩුම තරමේ පරිහරණය කරන්න. පුජ්‍යලභාවයෙන් ගන්නකොට තමයි රූපයක් මුණ ගැහෙනවා කියලා ගන්න. එහෙනම් මෙතනදී අපි අවධාරණය යොමු කරන්න ඕන තියෙන රූපයක් තියෙනවායි පවතින රූපයක් තියෙනවායි පවතින රූපයේ කෙලෙස් ධර්මයන් යෙදෙන්නේ නෑයි කියලා ගන්නට බෑ. එහෙනම් කෙලෙස් ධර්මයන්ට තියෙන රූපේ හිත කරවෙනවා කියලා ගන්නත් බෑ. අපි තෝරගන්න ඕන. මෙන්න මේ රූපේ ඇත කියන අන්තයටපත් වුණාට පස්සේ රූපේ දකින පුජ්‍යලයක් ඇත කියන අන්තයටපත් වුණාට පස්සේ පටිච්ච සමුප්පන්නව මොකද්ද වෙන්නේ? මේ කෙලෙස් ධර්මයන් ගොඩනැගෙන්න පටන් ගන්නවා. එතකොට කෙලෙස් ධර්ම 10ක් පිළිබඳව මෙතන විස්තර කරලා පෙන්නනවා දස කිලේස වත්තුනි ලෝභෝ දෝසෝ මෝහෝ මානෝ දිට්ඨි විචිකිච්ඡා තීනං උද්දච්චං අහිරිකම් අනෝතප්තං කියලා පෙන්නනවා එහෙනම් දැන් අපි තෝරගන්න ඕන මේ කාරණා ටික තමයි අපිට දස කිලේස වස්තු විදිහට සාකච්ඡා කරන්න තියෙන්නේ මේ දස කිලේස වස්තුවලත් අපි ලෝභය පිළිබඳව සාකච්ඡා කරගන්නට යෙදුණා. හේතු ධර්මතා ගැන කතා කරනකොට අපි ලෝභ, දෝෂ, මෝහ කියන හේතු ගැන සාකච්ඡා කරගන්නට යෙදුණා. එතකොට දස සංයෝජන සහ නීවරණ ධර්මයන් යටතේ අපිට මනෝ මාන කියන කාරණාව සාකච්ඡා කරගන්නට යෙදුණා. එතකොට දිට්ටි විචිකිච්ඡා තීන උද්දච්ච කියන කාරණාවන් පවා අපි සාකච්ඡා කරගන්නට යෙදුනා පහුගිය දේශනා තුලින් ඊට පස්සේ අපි අහිරිකන් අනවතප්තම් කියන කාරණා ටිකට යනකොට මේ අහිරික කියලා කියන්නේ යම් ජුගුප්සා කටයුතු යම් කාය දුස්චරිතාදියක් ජුගුස්සා නොකරේද ලාමක අකුසල ධර්මයන්ගේ පැමිණීම ජුගුස්සා නොකනේද මේ අහිරිකන් කියන එක ගැන සාකච්ඡා කරනවා. එතකොට මෙතනදී කියන්නේ අපි යම් කිසි කාරණයක් අපි ඉවත් කරන්න ඕන නම් බැහැර කරන්න ඕනි දුස්චරිතයක් තියෙනවා නම් පිළිකුල් කළා අයින් කරන්න ඕන එහෙම නැත්නම් දුස්චරිතයක් තියෙනවා නම් බැහැර කළ යුතු මෙන්න මේ බැහැර කළ යුතු දුස්චරිත බැහැර නොකර සිටීම අපි අහිරිකම් කියලා කියනවා එහෙම නැත්නම් ලැජ්ජා කටයුතු පහත් පංචකාමයන් බැහැර නොකර ඒව සමග කටයුතු කරන අවිද්‍යාසහගත මනසක් යෙදෙන තැනට අපි කියනවා අහිරිකන් කියලා. ඒ වගේම අපි තෝරගන්න ඕන තත්තකතමන් අනෝතප්තම් කියන කාරණාවට ආවට පස්සේ යන් අපි විසින් බිය විය යුතු කාය දුස්චරිතයක් ඇත්නම් එහෙම නැත්නම් අපි ඇසුරු කරන්න බිය වෙන්න ඕනේ මොනවාද මේ පංචකාම යන් ඇසුරු කරන්න අපි බිය වී යුතුයි හතර අපාගත අකුසලයන් කාය දුස්චරිත ආදිය අපි ඇසුරු කරන්න බිය වෙන්න ඕන මොකද බිය වෙන්න ඕනි කියලා කියන්නේ පුජ්‍යල භාවයෙන් ඒව ඇසුරු කරන්නට යනකොට අපි සසර ගමනට එහෙම නැත්නම් කාමෝග භවෝග ditthiyෝග අවිද්‍යාවෝග කියන ඕගයන්ට අසු වෙන බව දැකලා මේ පටිච්චසමුපාද න්‍යාය දකින්නට ඕන එසේ දකින්නට අවශ්‍ය කරන ඥානය නුවණ පහළ වෙච්ච නැති තැනකදී තමයි අපිට මෙන්න මේ දස කිලේශ වස්තු අවිද්‍යාව මූලික කරගත්ත පටිච්චසමුපාදය තුලින් ගොඩ නැගෙන්නේ කියන එක අපි තෝරගන්නට දකින්නට අවශ්‍ය කරනවා. එහෙනම් මෙතනදී අපි විශේෂ අවධාරණ යොමු කරලා දකින්නට ඕන කාරණාවක් තියෙනවා. රූපයේ කෙලෙස් ධර්ම නොවේය. රූපයේ කෙලෙස් ධර්ම නැති වුණාට අපි කෙනකෙනා විසින් හිත තුල කෙලෙස් ධර්ම සකස් කරගෙන ඒ රූපේ පිළිබඳ අපි බලනවයි කියලා ගත්තොත් මෙතනත් වැරදි සහගත දෘෂ්ටියක් තියෙන්නේ. කෙලෙස් ධර්ම කවුරුවත් සකස් කර කර රූපේ දිහා බලනවයි කියලා අපිට කොයිම මොහොතකවත් ගන්නට පුළුවන් කමක් නැහැ. රූපේ දිහා කවුරු හරි කෙනෙක් කෙලෙස් ධර්ම සකස් කර ගනිමින් ඒ කෙලෙස් ධර්මයන්ගින් යුත්ව රූපය දිහා බලනවායි රූපය පරිහරණය කරනවායි කියන එක පිළිබඳව අපිට කොයි මොහොතකවත් ගන්න පුළුවන් කමක් නැහැ. මොකද ගන්න බෑ කියලා කියන්නේ රූපේ දිහා බලාගෙන කෙලෙස් ධර්මයන් අපිට හිත තුල මෙහි හදා ගන්න පුළුවන් යේ කියලා ගන්නකොටම අන්න අහුවෙල ඉවරයි අර අපි කියපු අත්වාද උපාදානයට අහුවෙලා කොටු වෙලා ඉවරයි අත්වාද උපාදාන ඇතුළු සියලු උපාදානයන් සකස් කරගන්නට හැකි අවිද්‍යාවේ එදිලා තියෙන එතනදී. ඒ වගේම එතනදී විශේෂයෙන් සීලහබ්බතයක් බවට පත් වෙන එක මොකද ඇයි? කෙලෙස් ධර්මයන් මගේ හිත තුල තමයි මං හදන්නේ. පුජ්‍යල භාවයක් නියෝජනය කරගෙන මේ හදන කෙලෙස් ධර්මයන් මම විසින් නතර කරගන්නට ඕන. අන්නේ නතර කරපු දවසට මම නිවන් දකින්නවා කියලා. ආත්මවාදයෙන් යුක්ත එහෙම නැත්නම් පුජ්‍යල දෘෂ්ටියෙන් යුක්තව ආත්මයක් නිවන් දක්වන්න පුජ්‍යලයක් නිවන් දක්වන්න උත්සාහ කරන ස්වභාවයක් එතනදී තියෙනවා. එරන් අපි දකින්නට ඕන කාරණාවක් තමයි මෙතනදී මේ කෙලෙස් ධර්මයන් කවුරු හරි කෙනෙක් තම තමන්ගේ හිත තුළ සකස් කරගන්නවා නොවේ. අවිද්‍යා සහගතව කටයුතු කරන අවස්ථාවකදී එහෙම නැත්නම් අවිද්‍යාව යෙදිච්ච පටිච්ච සමුප්පාද චක්‍රයක් තුල ඒකාන්ත වශයෙන්ම මේ කෙලෙස් ධර්මයන් යෙදෙන්නට පුළුවන්කම තියෙනවා යෙදෙන්නට අවස්ථාව තියෙනවා මේ කෙලෙස් ධර්මයන් යෙදෙනවා. ලෝභ දෝෂ මෝහ ආදී මේ කෙලෙස් ධර්මයන් යෙදෙනවා අවිද්‍යාව සහගත පටිච්චසමුපාදයක් ගොඩනැගෙන සෑම මොහොතකම කියලා දැක ගන්න ඕන. එතනදී සබ්බන් රූපන් සංකිලීසිකං කියලා කියන්නේ කොයිම මොහොතක රූපය කියන එක අපිට මුණ ගැහෙන්නේ නැති නිසා යථාර්ථයේ කෙලෙස් ධර්මයන් යෙදෙන රූපයක් ඇත්තටම මුණ ගැහෙන්නේ නැහැ කියන එක මේකේ අදහස. එහෙම නැත්නම් රූපයක් තියෙනවා ඒ පවතින ඒ රූපේ කෙලෙස් ධර්ම නැත ඒවා අපි හිතෙන් හදනවයි කියන තැනක් ගැන නෙමෙයි මේ කියන්නේ. විශේෂයෙන්ම අපි අවධානය යොමු කරලා දැනගන්න ඕන රූපේ කියන එක අපිට මුණ ගැහෙන්නේ නැත්තම් රූපය කියන එක අපිට මුණ ගැහෙන්නේ ඉතිරි නැතුව නිරෝධ විච්ච තැනක වේදනා සංඥා සංකාර විඥාන කියන මානසිකාරයකින් නම් අපිට පැහැදිලිවම තේරෙනවා පවතින රූපයක් තියෙනවා ඒකේ කෙලෙස් ධර්ම යෙදෙන්නේ නැහැ කියලා නෙවෙයි කියන්නේ. ඒ රූපයට අපි හිතෙන් කෙලෙස් ධර්ම හදාගෙන බැඳෙනවයි කියන එකත් නෙමෙයි මේ කියන්නේ. මොකද එසේ බැඳෙන්න නම් පවතින රූපයක් තියෙන්නට ඕන. එහෙනම් අපි තෝරගන්නට ඕන මේ කෙලෙස් ධර්ම රූපය තුල යෙදෙන්නේ නැහැ කියන එකේ අදහස තමයි අපිට රූපය මුණ ගැහෙන්නේ නැත්නම් මුණ නොගැහෙන රූපයක් තුල කෙසේනම් කෙලෙස් ධර්ම යෙදෙන්නද? යම් ලෝකේ පිය රූපං සාත රූපං තණ්හා uppajjamaana uppajjati එත නිවිසමානා නිවිස්සති කියන එක සතර සතිපට්ඨාන සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ විසින් පනවලා තියෙනවා පෙන්වලා දේශනා කළා තියෙනවා. එතනදී පවා අපි දකින්නට ඕන එතනදී කියන්නේ යන් ලෝකේ පිය රූපං සාත රූපං තණ්හා uppajjamaana uppajjati එත නිවිසමානා නිවිස්සති කිව්වට පස්සේ එතන කොයිම මොහතකවත් හැඟීමක් උපාදනය කරන්නේ නෑ මේ ලෝකේ පිය රූප තියෙනවා සාත රූප තියෙනවා. අන්නේ පිය රූප කෙරෙහි සාත රූප කෙරෙහි යම් පුඤ්ඤලේ තණ්හාව උපද්දව ගන්නවා කියන තැන අපි වැරදි විදිහට අරගෙන තියෙනවා. හැබැයි මෙතන පෙන්වන්නේ පුජ්‍යල භාවයෙන් යුක්තව ලෝකේ පිය රූප සාත රූප තියෙනවා කියලා ගත්ත යම් දෘෂ්ටියක් තියෙනවා නම් මෙන්න මේක නිසා තෘෂ්ණාවට හේතු යෙදෙනවායි. මෙන්න මේ අවිද්‍යාව නිසා මේකට හේතු යෙදෙනවයි කියන එක මනස සතියෙන් සිහියෙන් යුක්තව දකින්නට කියලායි සතර සතිපට්ඨානේ පවා බුදුරජාණන් වහන්සේ අපිට පෙන්ලා දීලා තියෙනවා. එහෙනම් අපි විශේෂයෙන් දකින්නට ඕන කෙලෙස් ධර්මයන් රූපේ යෙදෙන්නේ නැහැ කිව්වට පස්සේ එහෙමනම් ඔන්න පවතින රූපේක කෙලෙස් ධර්ම නැහැ කියන තැනක් නෙවෙයි මේ පෙන්වන්නේ. ඉපද නිරෝධ වෙන හේතු ප්‍රත්‍යයෙන් රූපේ කියලා ඇත්තටම අපිට දකින්න දැනගන්නට අපිට යමක් හම් වෙන්නේ මෙතන රූපය සනිදස්සනයි කියනකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් ආ රූපය දැකගත්ත නේද මම රූපය දකින්නට පුළුවන් පුජ්‍යලයක් හිටියා නේද ඒ දැකගත්ත පුජ්‍යලයා නේද මේ රූපයේ කෙරෙහි බැඳීමක් ඇති කරගත්තේ එහෙම නැත්නම් කෙලෙස් ධර්මයන් ඇති කරගත්තේ කියලා. <clears throat> දැන් අපි තෝරගන්නට ඕන. අපි දැන් මෙහෙම හිතමුකෝ. දැන් අපිට හිතෙනවා මේ අද දවසේදී මේ මගේ අත තියෙන්නේ මේ මගේම අතයි පේන්නේ කියලා. හැබැයි අපි තෝරගන්න ඕන මෙතන බාහිර වූ වර්ණ සටහන පමණයි සනිදස්සන උනේ. මේ මගේ අත කියලා අල්ලන මොහොතේදී තමයි අපිට පොට්ටබ්බේ කියන එක කයට ගැටිලා ඒ මොහොතේදී අපිට කය ඉපදිච්ච බව දැනගන්නට ලැබුණා. එහෙම නැතුව පොට්ටබ්බේවත් කයවත් කියන කාරණා අපිට දැනගන්නට අවස්ථාවක් තිබුණේ නැහැ. එහෙනම් මේ වේදනාව පහල කරපු තැනින් එහෙම නැත්නම් මේ දැනීමක් පහල කරපු තැනින් තමයි අපිට කය ගැන පොට්ටබ්බේ ගැන කතා කරන්න අවස්ථාව යෙදුනේ. රූපේ සනිදස්සනයි කියලා කිව්වෙත් ඒ විදිහටම තමයි. ඒ වේදනාව දැනගන්න මට්ටමට අපි පාවිච්චි කරන වචනේ තමයි සනිදස්සන කියලා. ලෝක සම්මතේ. එනම් මේ සනිදස්සනයි කියලා පාවිච්චි කරපු වචනේ හරහා අපි රූපේ පේන කෙනෙක් ඇතුළේ ඉන්නවයි කියන වැරදි දෘෂ්ටිය එල්බෙන්න නරකයි. ඒ දෘෂ්ටිය තුළ එල්බිලා කටයුතු කරන්න අවශ්‍යතාවයක් දෙන්නේ නැහැ. ඒක එසේ කටයුතු කරනවා නම් ඒක අවිද්‍යාවෙන් පිරිච්ච දැක්මක්මයි. එනම් විද්‍යාවෙන් පිරිච්ච <clears throat> එහෙම නැත්නම් විද්‍යාව පහළ වෙච්ච මේ විද්‍යා ඥානෙ පහළ වෙච්ච නුවණ පහළ වෙච්ච තැනකදී ප්‍රඥාව පූර්වංගම කරගෙන පටිච්ච සමුප්පාදයේ යෙදෙනවා. අන ප්‍රඥාව පූර්වංගම කරගෙන එහෙම නැත්නම් කුසල මූලය පූර්වංගම කරගෙන යම් පටිච්ච සමුප්පාද න්‍යායක් තුළින් පංචස්කන්ධයක් එහෙම නැත්නම් ස්කන්ධ ධර්මතා ටිකක් තව විදිහකට කතා කරනවා නම් අපිට ditta සුතමුත විඤ්ඤාත කියන කාරණා ටික පෙනෙන එහෙන දැනෙන දැනගන්න කියන ස්වභාවයේ ගොඩනැගෙනට අපි දන්නවා මේ පටිච්චසමුප්පාද න්‍යායක් මිසක මෙන්න මේ තුල පුජ්‍යලත්වයෙන් ගන්න දෙයක් නැහැ කියලා. එහෙනම් මෙතනදී අපිට නුවණක් එන්න ඕන <clears throat> තියෙන රූපේ දිහා බලාගෙන ඉන්න කෙනෙක් ඉන්නවා. ඒ ඉන්න කෙනකෙනා විසින් තමන්ගේ සිත තුළ හදාගන්නව අය මේ ලෝභය, ద్వේෂය, මෝහය, උද්දච්චය, මානය කියන ටික තමන්ගේ හිත තුළ හදාගන්නවයි කියලා ගන්නට පුළුවන් කමක් නැහැ. අවිද්‍යාව යෙදිච්ච විදිහට තමයි මේ ක්ලේශ ධර්මයන් පහළ වෙන්නේ කියන එක අපි තෝරගන්න ඕනේ. අවිද්‍යාව තුල ඉන්න තාක්කල් අඳුර තුල ඉන්න තාක්කල් අඳුරට අදාළ දෙයම මැවෙනවා මිසක අඳුරට අදාළ දෙයම සිද්ධ වෙනවා මිසක අඳුරෙන් අඳුර නසන්නට බැරුවා වගේ අවිද්‍යාව තුළ ඉන්න තාක්කල් මෙන්න මේ ක්ලේශ ධර්මයන් පටිච්ච සමුප්පන්නව පහළ වෙනවා කියන එක අපි දකින්න ඕනේ. එරතු කවුරුත් හදනවනේ. ආලෝකයේ පහළ වෙච්ච දවසට අඳුර කවුරුවත් නැති කරගන්නවා නෙවෙයි. අඳුර නැති වෙලා යනවා. ආලෝකයේ උදාවීම හේතුවෙන් අඳුර නැසීම සිද්ධ වෙනවා හා සමානව. ප්‍රඥාව පහළ වුණේ යම් තැනකද අන්න එදාට මොකද්ද වෙන්නේ? අනේ ප්‍රඥාව පූර්ංගම වෙලා මෙන්න මේ අකුසල ධර්මයන් එහෙම නැත්නම් මේ කෙලෙස් ධර්මයන් යෙදෙන්න තිබුණු පටිච්ච සමුප්පාද න්‍යායට හේතු නැතුව ගිහිලා කුසලයේ මූලික කරගත්ත පටිච්ච සමුප්පාදයක් පහළ වෙනවයි කියන කාරණාව පිළිබඳ නුවණක් ඥානයක් අපිට මෙතනදී පහළ වෙන්න උණු විශේෂයෙන් නැත්නම් අපි මෙතනදී ගත්තොතින් උපමාවක් විදිහට අපිට ගන්න පුළුවන් ඔන්න රූපයක් පවතිනවා කොයි විදිහටද දැන් අපි හිතලා බලමු යම් මල් පෝච්චියක් පවතින මේ මල් පෝච්චියේ මල් හදලා තියෙනවා පාට පාට ලස්සන මල් පෝච්චියක් තියෙනවායි කියලා දැකලා යම් කෙනෙක් මොකද්ද කරන්නේ මෙන්න පුජ්‍යල භාවයෙන් අපිට උපමාවක් දෙන්න පුළුවන් මේ උපමාව කොයිතරම් දුරට හරියනවද වරදිනවද කියන එක අපි විමසලා බලන්න ඕනේ. ඒ මල් පෝච්චිය දිහා බලලා ඒ මල් දිහා බලලා යම් කිසි කෙනෙක් හරි ලස්සන මල් පෝච්චියක් නේද ලස්සනට මල් පිපිලා තියෙනවා නේද කියලා අන හදා ගන්නවා කියලා කියනවා. ඊට පස්සේ කියනවා තව කෙනෙක් මේ මල් පෝච්චි පාටට අකමැති වෙලා හිතින් හදා ගන්නවා මේක කොයිතරම්නම් කැත එකක්ද මේක නම් හරි අවලස්සනයි කියලා කෙනෙක් හදා ගන්නවා. තව කෙනෙක් හදා ගන්නවා මේක පිළිබඳ ලස්සනකුත් නැහැ කැතකුත් නැහැ මැදිහත් හිතකින් උපේක්ෂාවක් හදාගෙන බලනවයි කිය. එතකොට මේ කාරණාව තුළම මල් පෝච්චියක් කියන එක මුණ ගිහිලා මුලින්ම මල් පෝච්චියක් ඇති බවට හම්බ වෙන්න ඕන ඇති මල් පෝච්චියක් කෙරෙහි ප්‍රියභාවයක් සකස් කරගන්න හෝ අප්‍රියභාවයක් හෝ උපේක්ෂාභාවයක් සකස් කරගන්න. එතකොට සකස් කරගන්න පුජ්‍යලයක් ඇත කියන තැනට වැටිලා. මේක දකින්නේ ලෝකේ පුජ්‍යල දෘෂ්ටියේ මිසක ප්‍රියභාවය හදාගන්න පුජ්‍යලයක් ඉන්නව අය අප්‍රියභාවය හදාගන්න පුජ්‍යලයක් ඉන්නව අය උපේක්ෂාව හදාගන්න පුජ්‍යලයක් ඉන්නව අය ඒ ඉන්න පුජ්‍යලයට ප්‍රිය හෝ අප්‍රිය හෝ උපේක්ෂාව හදාගන්න මල් පෝච්චියක් මුණ ගැහුණායේ කියන තැන ඉඳලයි මේ කතා කරන්නේ. එහෙනම් කොයිතරම් වචන පදවල මේ ධර්මයේ ගලපන්නට උත්සාහ කළත් නැවත එනවා පුජ්‍යල භාවය ඇතුළටම මොකද්ද? මේ ලෝකේ මල් පෝච්චියක් තියෙනවා එහෙම නැත්නම් රූප තියෙනවායි කියන තැනට වැටිලායි පුජ්‍යලේ කදා ගන්නවා කියනකොටම පුජ්‍යලේකට මුණගැහිච්ච පවතින රූපයක් තියෙනවා කියන හැඟීම අවිද්‍යාව මතුවල ඉවරයි. මෙන්න මේ කාරණාව තුළ හදාගන්න එක නැති කරගන්න ඕන කියන තැනට එනකොට පුජ්‍යලේක්ව නිවන් දක්වන්න ඕන කියන සීලබ්බතය තුළට ඇවිල්ලා ඉවරයි. සීලබ්බත උපාදානය තුළට ඇවිල්ලා ඉවරයි. ඒක සීලබ්බත පරාමාස ධර්මයක් බවට පත්වලා ඉවරයි. එහෙනම් මේ බුද්ධ ශාසනයේ විදිහට කොයිතරම් වචන පදවල් පාවිච්චි කළත් හදාගන්න කෙනාව නැති කරන්න උන හදාගන්න එක තමයි ගැටලුව කියලා ගන්න හැමතැනදීම එයා ඉන්නේ සීලබ්බත පරාමාසයට කොටු වෙලා බව අපිට නුවණක් තියෙන්නට ඕන මෙන්න මේ කාරණාව තුල. අපි බහුතරයක් දෙනා කොයිතරම් මේ ධර්මයේ සාකච්ඡා කරන්න උත්සාහ කළත් මේ ධර්මයේ තුල නොඑක් නොඑක් මතවාදයන් <clears throat> පිළිඹු කරන්නට උත්සාහවන්ත වුණත් ඒ හැම තැනදීම අපි දකින්නට ඕන හැම තැනදීම පුජ්‍යලයක් නියෝජනය කරගෙන ලෝකයේ ඇත කියන අන්තය පරිහරණය කරනවා මෙන්න මෙතනදී මුල් බැහැගෙන තියෙනවා අපි තෝරගන්නට ඕන නිතරම කාම උපාදාන, ditthi උපාදාන, සීලබ්බ උපාදාන, අත්වාද උපාදාන කියන ටික. මෙන්න මෙවැනි අවිද්‍යාසහගත දර්ශන තුල සීලබ්බත පරාමාස තුල කටයුතු කරන තාක්කල් මේ කෙලෙස් ධර්මයන් යෙදෙනවා. මානය යෙදෙනවා. ඇයි මෝහය යෙදෙනවා. අපිට නොතේරුණාට මානයයි මෝහයයි දෙකෙන් මත් වුණාට පස්සේ හොයන්නට හරිම අමාරුයි. මානයේ යෙදිච්ච පටිච්චසමුපාදයක් ගොඩනැගෙනකොට මෝහයේ යෙදිච්ච පටිච්චසමුපාදයක් ගොඩනැගෙනකොට ඉන්නේ මානකේ ඉන්නේ මෝහයේ කියලා හොයන්ට හරිම අමාරු වෙනවා. ඉතින් දකින්නට ඕන මෙන්න මෙතනදී පවා අපි විශේෂයෙන් නැවත නැවත අවධාරණය යොමු කළා මතක් කර මතක් කරනවා ලෝකයේ තුල එකම රූපයක් දිහා බලලා කෙනෙක් ප්‍රිය ස්වභාවයක් සකස් කර ගන්නවයි කෙනෙක් අප්‍රිය ස්වභාවයක් සකස් කර ගන්නවයි කෙනෙක් උපේක්ෂා ස්වභාවයක් සකස් කර ගන්නවයි කියලා ගන්නකොටම අන රූපයක් හම් වෙලා සුඛ හදාගන්න එහෙම නැත්නම් කෙනෙකුට සුඛ වේදනාව හදාගන්න කෙනෙකුට එහෙම නැත්නම් ප්‍රිය ස්වභාවය හදාගන්න කෙනෙකුට අප්‍රිය ස්වභාවය හදාගන්න රූපයක් මුණ ගැහිලා ඒ වගේම උපේක්ෂාව හදාගන්න රූපයක මුණ ගැහිලා හදාගන්න පුජ්‍යලේකුත් නියෝජනය වෙලා එහෙනම් හදාගන්න කෙනෙක් ඉන්නවය හදාගන්න දෙයක් තියනවය කියන එක කෙනෙක් ඉන්නවය කියන තැනින්ම ඔප් වෙලා තියෙනවා එරන් හදාගන්න කෙනෙක් ඉන්නවයි කියනකොටම ලෝකයේ ඇත කියන අන්තයට පුජ්‍යලයක් ඇත කියන අන්තයට ආත්මයක් ඇත කියන අන්තයට වැටිලි ඉවරයි. එරන් භවයෙන් භවයට ගමන් කරපු පුජ්‍යලයක් ඉන්නවා අදත් ඉන්න හෙටත් ඉන්න මතුවටත් පවතින. පුජ්‍යලයක් ඉන්නවයි ලෝකයක් තියනවයි කියන අන්තවලමයි පරිහරණය කරන්නේ වචන කොච්චර දේශනා කළා. එලා අපි හොඳට දකින්නට අවශ්‍යයි මේ ප්‍රිය ස්වභාවය හෝ අප්‍රිය ස්වභාවය කියන කාරණාව එහෙම නැත්නම් සුඛ දුක් උපේක්ෂා කියන තුන් වේදනාවන් කියන එක අපිට නිතරම අපි දකින්න ඕන මේක ගොඩ නැගෙනවා ඒ જાතියට අනුකූලව ඒක මොකද්ද වෙන්නේ විපාක නානාත්වයකට අනුව පහළ වෙනවා දැන් අපි හිතලා බලමුකෝ අපි මේකට උපමාවක් ගන්නවා ඇයි මේ පුංචි දරුවෙක් දිහා බැලුවට පස්සේ මේක පුජ්‍යලභාවයෙන් ගන්න උත්සාහ කරනවා පුංචි දරුවෙක් සෙල්ලම්කාරයෙක් කෙරෙහි පුදුම ඇලුමක් දක්වනවා. ඒක බොහොම ප්‍රිය ස්වභාවයක් ගෙනල්ලා දෙන නිසා ඇලෙනවා. ඔන කාර් එකක් ඇත මේ පුංචි දරුවෙක් ඇත කියන තැනට ගන්නවා. ඊට පස්සේ ගන්නවා ඒ දරුවගේම තාත්තා ඒ සෙල්ලම්කාරක ප්‍රිය ස්වභාවයක් ගෙනල්ලා දීලා ඒකට ඇලීමක් හදෙන්නේ නැහැ. ඒ නිසා ගන්නවා මොකද්ද? අන්න පුංචි දරුවා හදාගෙන ඒක ප්‍රියයි කියලා ඊට පස්සේ තාත්තා ඒක උපේක්ෂායි කියලා හදාගෙන කියලා. එතකොට මොකද්ද වෙන්නේ? පුජ්‍යල භාවයෙන් ගත්ත පුංචි දරුවෙක්වත් මුණ ගැහිලා තාත්තිකුත් මුණ ගැහිලා. එතකොට තියෙන පවතින කාර්යකකුත් මුණ ගැහිලා. හැබැයි මෙතන දකින්න ඕන පුජ්‍යල භාවයක් ක්‍රියාත්මක වෙනවා නෙවෙයි මෙතනදී. අවිද්‍යාව මූලික කරගත්ත පටිච්චසමුප්පාද චක්‍රයක්ය පහළ වෙන්නේ. එතකොට අපි දකින්න ඕන මේ දරුවට කාරක පෙනෙනවා කියන තැන පවා ඒ සුඛ වේදනාවක් පහළ වෙන බව දකින්න ඕන. එතකොට මේ සුඛ වේදනාව පහළ කරන්නේ හිතින් හදාගෙන නෙමෙයි. එතකොට මෙන්න මේ සුඛ වේදනාව පහළ වෙච්ච තැනදී ඒ සුඛ වේදනාව ඇසුරු කරගෙන යම් තණ්හාවක් උපදිනවා නම් උපදින්නේ පුජ්‍යල භාවය නිසා අවිද්‍යාසහගත දෘෂ්ටිය තියෙන තාක්කල් අවිද්‍යාසහගත පටිච්ච සමුප්පාදයක් ක්‍රියාත්මක වෙනවා. අන්න එදාට මොකද්ද වෙන්නේ? ලෝකේ තියෙනවා ඒ සුඛ ස්වභාවයක් කියන තැනින් පුජ්‍යලත්වයෙන් ගතට පස්සේ උපාදාන තණ්හා ගොඩනගෙනවා මිසක කෙලෙස් ධර්ම සකස් වෙනවා මිසක එතන දරුවා ප්‍රිය ස්වභාවයේ කෙරෙහි බැඳිලා නෙවෙයි. දරුවා බැඳෙනවා නෙවෙයි. එහෙනම් පුජ්‍යලයක් ඉන්නවා එළිය ප්‍රිය ස්වභාවයකට බැඳෙන්න. එහෙම එකක් නෙවෙයි. නැත්තම් මෙතන එළිය එකක් තියෙනවා දරුවා හිතින් ප්‍රිය ස්වභාවයක් හදලා බැඳෙනවා. ප්‍රිය ස්වභාවයක් හදලා බැඳෙනව නෙවෙයි අපි හොඳට තෝරගන්න ඕන. වේදනාව කියන එක පහළ වෙන ස්පර්ශය නිසා වේදනාව කවුරුත් හදනවා කියලා නෑ. ධර්මයේ මේ වේදනාව මම හදා ගන්නවා කියලා කොහෙවත් නෑ. එහෙනම් අපි තෝරගන්න ඕන මේ තුන් වේදනාවන් යථාර්ථය දකින්නට ඕන. මේ තුන් වේදනාවන් විපාක වශයෙන් මේ જાතියට අනුකූල පහළ වෙනවා. දැන් මනුස්ස જાතියේ මුණාට තාත්තයි පුතයි දෙන්නම අපි පුජ්‍යල භාවයෙන් ගත්තාට ඒ මොහොතේ පටිච්ච සමුප්පාදව පහළ වෙන විපාක ස්වභාවයක් තියෙනවා. දරුවා කියලා කියන්නේ විපාකයක්, තාත්තා කියලා කියන්නේ විපාකයක්. එතනත් ගොඩ නැගින ස්කන්ධ ධර්මතා පහක් විතරයි. එහෙනම් අපි හොඳට නුවණක් මෙහෙවන්න ඕන. විපාක අනුකූලව යම් ප්‍රිය ස්වභාවයක් ඇද්ද, සුඛ වේදනාවක් ඇද්ද? අවිද්‍යාව යෙදුනතින් අන්න එතනදී මොකද වෙන්නේ? තණ්හා උපදින්න හේතුව තියෙනවා. වේදනාපච්චය තණ්හා. එහෙනම් ඔන්න අපි නුවණක් පහළ කරගත්තා. මේ ප්‍රිය ස්වභාවයේ මధుර ස්වභාවයේ කියන එක ලෝකයේ එහෙම නැත්නම් පංච උපස්කන්ධ ධර්මතා තුල පටිච්ච සමුප්පන්නව කොට නැගෙනවා. එහෙම නැතුව මේක මේ කවුරුත් හදන එකක් නෙවෙයි. එහෙනම් තණ්හාව කියන එක හදා ගන්නව නෙවෙයි. යම් ප්‍රිය ස්වභාවයක් මధుර ස්වභාවයක් පවතින්නේ කොහෙද? එහෙනම් මේ ප්‍රිය ස්වභාවයේ මధుර ස්වභාවයේ කොහෙවත් පවතිනෝනේ පටිච්ච සමුප්පන්නව විපාක මේ වශයෙන් ස්කන්ධ ධර්මතා තුල පහළ වෙනවා. මෙන්න මේක අවිද්‍යාව යෙදිච්ච පටිච්චසමුප්පාදයක් නම් තණ්හාවට හේතුව තියනවා විද්‍යාව යෙදුණු කුසල මූලයක් නම් තණ්හාව නිරෝධ වෙන්න අවශ්‍ය හේතු යෙදිලා තියෙනවා ප්‍රඥා ආලෝකය. මේක මෙන්න මෙවැනි સિદ્ધාන්තයක් මිසක අපි කෙනකෙනාගේ හිත හදනවයි කියලා ගන්නට පුළුවන් කමක් නැහැ. එහෙනම් අපිට වැරදිච්ච මූලිකතම තැනක් තමයි මේක අපි අපි කෙනකෙනා තම තමන්ගේ හිස්සතන් තුළ හදා ගන්නවයි එය හදාගන්න එක අපි නැති කරලා නවත්තලා දාලා නිවන් දකින්නට පුළුවන් යේ කියන තැනටපත් වුණොත් මේක දරුණෝ අත්වාද උපාදානයකට යනවා වැරදි සහගත දිට්ඨියකට දෘෂ්ටියකට යනවා හැබැයි අපි දකින්නට අවශ්‍ය කරනවා සතර මහා ධාතුවේ යම්කිසි අන්‍යතාවයක් ඇත්තම් වෙනස් වෙන ස්වභාවයක් ඇත්තම් මෙන්න මේ සතර මහා ධාතු වෙනස් වෙන ස්වභාවය කියන එක පවා අපිට මුණ ගැහිලා තියෙන ක්‍රියාපටිපාටි අපි දකින්නට ඕනේ අපි හිතන්ට ඕන සතර මහා ධාතුව කියන එක අපිට කවදාකවත් මුණ ගැහිලා නැහැ, හම්බ වෙලා නැහැ. සතර මහා ධාතුවක් අපිට මුණ ගැහුණායි කියන තැන අපිට තියෙන සනිදස්සන විච්ච වර්ණ සටහන් මාත්‍රයක යම් වේදනාවකින් දැනගත ස්වභාවයක් විතරයි. අපි සතර මහා ධාතුවේ තද ගතිය අපිට අහුණාය. ඒකේ තියෙන සිසිල් ගතිය අහුණාය, උණුසුම් ගතිය අහුණාය කියලා ගන්න හැමතැනම අපිට එතනදි පවා ගැටිලා තියෙන්නේ කාය විඥානය යම් දැනගැනීමක් වේදනාවක් පහළ වෙලා මිසක අපිට මෙන්න මේක ස්කන්ධ ධර්මතා ටිකින් තොරව ලෝකය කියලා යමක් හම්බෙන්නේ නැහැ. එනම් මෙන්න මේ පංච උපාදානස්කන්ධ ධර්මයේ ඇත්ත ඇති සැටියෙන් දකින්නට ඥානයක් පහළුනේ යම් දවසකද. එදාට පුජ්‍යල භාවයේ නියෝජනය කරන ස්වභාවය දුරු කරන දර්ශනයක් එනවා. එනම් සක්කාය කියන්නේ පංච උපාදානස්කන්ධයට නමක්. මෙන්න මේ සක්කාය පිළිබඳව තිබුණු වැරදි සහගත දිට්ඨියක් තියෙනවා නම් මෙන්න මේ දිට්ඨි උපාදානය එහෙම නැත්නම් තව පැත්තකින් ගත්තොත් එහෙම දිට්ඨි ආශ්‍රවය කියන එක දුරු කරන නුවණක් පහළ විච්ච දවසට තමයි අපිට පුළුවන් කමක් ලැබෙන්නේ මෙන්න මේ පංච උපාදානස්කන්ධය නිරෝධ කරන මඟ ප්‍රත්‍යක්ෂ කරගන්න. එහෙනම් පංච උපාදානස්කන්ධය කවුරුවත් නිරෝධ කරනව නෙවෙයි. මෙන්න මේ උපාදානයේ ගොඩ නැගෙන්නට තිබුණු අවිද්‍යා අඳුර නැමැති හේතු ධර්මතා ටික ආලෝකයේ නැමැති හේතුව ලැබෙනකොට එහෙම නැත්නම් ආලෝකයේ ප්‍රත්‍ය වෙනකොට ඒ හේතු වලට නැගෙන්න තිබුණු අන අවස්ථාව නැති වෙලා පංච උපාදානස්කන්ධේ නිරෝධ කරන ඥාන දර්ශනේ පහළ වෙනවා. අපි අපිට අවශ්‍ය කරන්නේ විශේෂයෙන්ම මෙන්න මේ පංච උපාදානස්කන්ධේ නිරෝධ කරන්නා වූ දර්ශනයට ඇවිල්ලා මේ දර්ශනය තුල පිහිටලා කටයුතු කරන එක අරනකොට අපිට කොයිම මොහොතකවත් පුජ්‍යල භාවයෙන් යුක්තව මේක මැනලා කටයුතු කරන්නට ගියොත් කෙලෙස් ධර්මයන් හදන්නේ මමයේ කියන තැනටපත් වුණොත් නැවත අපි මහා අමාරුවක වැටෙනවා මෙන්න මේ ධර්මයේ වර්ධවා ගත්ත වෙනවා ධර්මයේ විදිහට නිවන් දකින්නට ගියලා නැවත සීලබ්බතයක් උපාදාන කරගත්ත වෙනවා නැවත සීලබ්බත පරාමාසයකට වැටුණ වෙනවයි අති භයානකයි අපි එතනදී මොකද්ද කරන්නේ පුජ්‍යල භාවයෙන් යුක්තව කටයුතු කරනකොට කෙනකෙනා හදනවා කියනකොටම රූපේ දිහා බලලා හදාගන්නවා කියනකොටම කෙනකෙනා එතනදි පවතින රූපයක් තියෙනවයි හදන පුජ්‍යලයක් ඉන්නවයි කියන වැරදි නිගමනය තුල මුල් බැහැ ගන්නවා. මේක අති භයංකර වූ ස්වභාවයක් ධර්මයේ ඇතුළෙන්ම ඇවිල්ලා අපි නැවත අහුවෙනවා කොහෙටද මෙන්න මේ සීලබ්බත පරාමාසයකට එහෙම නැත්නම් සීලබ්බත උපාදානයකට. එනම් මේ සීලබ්බත උපාදානයට අහුවෙන තැනම අපිට නොදැනීම අපි අත්වාද උපාදානයටත් ditthi උපාදානයටත් කාම උපාදානයටත් කොටුවල ඉවරයි. ඒ තුලින් අපි අවිද්‍යා ආශ්‍රවයට ditthi ආශ්‍රවයට කාම ආශ්‍රවයට භව ආශ්‍රවයට කොටුවල ඉවරයි. රූප භව අරූප භව තුල අපි හිර වෙන්නට අවශ්‍ය කරන මාර්ගයක් තමයි ඔන්න ඔය ක්‍රමයට දැක්කොතින් ඇයි තුන් වේදනාවන් අපි නැති කළා නිවන් දකින්නට යනවා. පුජ්‍යල භාවයෙන් යුක්තව අපි මොකද්ද කරන්නේ? වේදනාව නැති කරගත්ත පැනක් නිවනයයි කියලා පනවගෙන. තුන් වේදනාවන් හදන එක නැති කරගත්ත තැන පුජ්‍යල භාවයෙන් නිවන කියලා පනවගත්තට පස්සේ අපිට නොදෙනී අපි කාම භවයෙන් නිදහස් වෙලා රූප භවය තුල හෝ අරූප භවය තුල හිරවෙන්න අසඤ්ඤ තලයක හෝ හිරවෙන්න මුලක් පාරක් හැදෙනවා මෙන්න මේ වැරදි සහගත දෘෂ්ටියටපත් උනොත් තොර මල් මුලින්ම මතක් කළා වගේ කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ තරම් ගැඹුරු දර්ශනයක් අපි කතා කරන්න ඕනේද? බුදුරජාණන් වහන්සේගේ ධර්මපරියාය අවබෝධ කරගන්නට කියලා. හැබැයි අපි තෝරගන්න ඕන බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. යම් කිසි තැනකදී යම් කෙනෙකුට පුළුවන්කමක් තියෙනවා නම් මෙන්න මේ ඇහි අනිත්‍යතාවය රූපේ අනිත්‍යතාවය එක පැත්තකින් කෝ වේදනාවේ අනිත්‍යතාවය සංඥාවේ අනිත්‍යතාවය සංකාරයේ අනිත්‍යතාවය විඥානයේ අනිත්‍යතාවය දැක ගන්නට මෙන්න මේක නිසි නෑ කියලා දැක ගන්නට පුළුවන් කමක් තියෙනවා නම් අනිසි කියලා දකින්නට පුළුවන් කමක් තියෙනවා නම් ඒ වගේම මේක අන්‍යතා භාවයට පත්වෙන එකක් කියලා දැන ගන්නට පුළුවන් කමක් තියෙනවා නම් එයා එපමණකින්ම මෙන්න මේ සෝවාන් මාර්ගයට පැමිණියා කියලා විස්තර කරලා තියෙනවා එයා සෝවාන් මාර්ගයට පැමිණියා දර්ශන මාර්ගයට පැමිණියා. අන්න ඒ කෙනා නැවත සෝවාන් ඵලයේ ප්‍රත්‍යක්ෂ නොකර මරණයට පත්වීම අභව්‍යයි එහෙම නැත්නම් කලුරිය කිරීම අභව්‍යයි කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වලා දීලා තියෙනවා. එනම් මෙන්න මේ මාර්ගයට පත් වෙනකොට අපිට තියෙනවා මේකේ අනිසි ස්වභාවය දකින්නට. එහෙම නැත්නම් අනිත්‍යතාවය දකින්නට මේකේ තියෙන අඤ්‍යතා භාවය දකින්නට. එතකොට අඤ්‍යතා භාවය කියනකොට අපි දකින්න ඕන වෙනස් වෙන ස්වභාවයට වඩා මෙතන කියන්නේ අඤ්‍යතා භාවය කියලා කියන්නේ මේක පුජ්‍යල භාවයෙන් ගන්නට සුදු ස්වභාවයක් නෙවෙයි. මෙන්න මේක ක්‍රියාත්මක වෙන්නේ පටිච්ච සමුප්පන්න අනුකූලව කියලා දර්ශනයටපත් වෙන්නට අවශ්‍ය කරන මාර්ග ඥානය පහළ වුණු කෙනා නැවත කොයිම මොහතකවත් හතර අපාගත නොවන බව එයා සෝවාන් ඵල ප්‍රත්‍යක්ෂ නොකර කලුරිය නොකරන බවද බුදුරජාණන් වහන්සේ කලුරිය කරන්නේ නැති බවද බුදුරජාණන් වහන්සේ පෙන්වලා දීලා තියෙනවා. එහෙනම් අපි අද දවසේදී මෙන්න මේ විදිහට සාකච්ඡා කරගන්නට යෙදුනේ සබ්බන් රූපන් සංකිලේසිකන් කියන ධර්මකාරණාවත් ඒ වගේම සබ්බන් රූපන් උපාදානීයන් කියන ධර්මකාරණාව තවදුරටත් විග්‍රහ කරගත්තා. මෙන්න මේ ධර්මකාරණා දෙක තුලින්ම අපි අපිට නොදැනීම මේ ධර්මයේ ඇතුළෙන්ම කොටු වෙන අහු වෙන දිටි පිළිබඳව අපි අත්වාද උපාදාන සහ සීලබ්බත උපාදානයේට දිටි උපාදානයේට කාම උපාදානයේට කොටු වෙලා කෙලෙස් ධර්මයන් මනසේ එහෙම නැත්නම් පටිච්ච සමුප්පන්නෝ ගොඩනගෙන විදිහ පිළිබඳව අපි අද දවසේදී මූලික වශයෙන් සාකච්ඡා කරන්නට යෙදුනා මේ දේශනාව තුළ අපි මෙතනදී විශේෂ අවධානය යොමු කළේ කෙනකෙනා හදනවා කියන කාරණාවේ තියෙන බරපතල භාවය කෙනෙක් හදන්න ඉන්නවාය කියනකොට පුජ්‍යලයක් නියෝජනය වෙනවා හදාගන්න යමක් මුණ ගැහෙනවායි කියන තැන තියෙන බරපතල පටිච්ච සමුප්පාදයෙන් බැහැර වෙන න්‍යාය පිළිබඳ අපි සාකච්ඡා කරගන්න තියෙනවා මොනම න්‍යායක් කොයිම ආකාරයෙන් අපි විස්තර කරන්නට ගියත් පටිච්ච සමුප්පාද න්‍යායයටම අපි බහලා ගලප ගන්නට අපිට මෙතනදී නුවණක් පහළ වෙන්නට අවශ්‍ය කරනවා. ඒ නුවණ ඥානය අපෙන් ගිලිහිලා ගියොතින් ඒ ඥානය අපෙන් බැහැර වෙලා ගියොතින් අපිට නොදෙනිම සීලබ්බතයකට වැටෙනවා එහෙම නැත්නම් වරදවා මේක අල්ලගත්ත වෙනවා. එනම් බුද්ධ ශාසනය අපි වරදවා වටහා ගන්නට ගියොතින් වරදවා අපි මේ බුද්ධ ශාසනයේ තිබෙන ධර්මකාරණා තුල හැසිරුණොතින් එහෙම නැත්නම් වැරදි දෘෂ්ටියක එල්බුණොතින් අපිට දැඩිසේම අපිට තියෙන කායගන්තියක් තමයි ඉද මේව සත්‍යම් මෝහ මඤ්ඤං කියන තැනටපත් වෙනවා මම තමයි දැනගත්තේ සියල්ලදත් මං හැර වෙන කෙනෙක් නෑ කියන තැනටපත් වෙනවා නිහතමානීව අපි මේ ධර්ම කාරණා කතා කරන හැම මොහොතකම යම් එතනින් එහාට ධර්මය අවබෝධ කරගත යම් ශ්‍රාවකයෙක් ඉන්නවා නම් ඒ ශ්‍රාවකයා අපිට යම් වරදක් පෙන්වලා දෙනවා නම් පටිච්චසමුප්පාදෙන් දකිනකොට මෙන්න මේ න්‍යාය පුජ්‍යලභාවයට අහු වෙනවා නේද? මේක පටිච්ච සමුප්පාද න්‍යායෙන් බැහැරට යනව නේද කියලා පෙන්වලා දෙනවා නම් ඒක කල්යාණ මිත්‍රයෙක් යුතුයකම. එවැනි පෙන්වලා දීමක් කරලා දෙනවා නම් කොයිම මොහතක හරි යම් කිසි කෙනෙක් සත්භාවයෙන් යුක්තව අන්න ඒක බොහොම වටිනවා අපිට වැරදුණු තැන සකස් කරගෙන අපි පටිච්ච සමුප්පාද න්‍යායෙන් බැහැර විචිතන දැකලා එතනින් මිදිලා මේ ධර්ම අවබෝධයට යන පාර හැදෙනවා. එහෙම නැතුව අපි යම් කෙනෙක් යම් දෘෂ්ටියක් තුල හිර වෙලා ඉන්නකොට ඒ කෙනාට විවේචනය කර කර දොස් කිය කිය බැනලා එයා බුද්ධ ශාසනයෙන් අයින් කරන්නට ඕනේ එලවලා දාන්නට ඕන කියලා යම් කෙනෙක් කටයුතු කරන්නට යනවා නම් ඒක දැඩිසේම අත්වාද උපාදාන ඒ වගේම අපි තෝරගන්නට ඕන සීලබ්බත උපාදාන, ditthi උපාදාන, කාම උපාදාන තුල දැඩිසේම මුල් බැස ගැනීම. එයි එතනදී ස්කන්ධ පංචකය තුලින් ධර්මතාවය දැකලා අර බුදුරජාණන් වහන්සේගේ කරුණා ගුණයෙන් යුත් මේ ඉන්නේ පටිච්චසමුප්පාද න්‍යායෙන් බැහැර වෙලා නේද? ඒ නිසා මේක පටිච්ච සමුප්පාදව පෙන්වලා දීලා පුජ්‍යල භාවයෙන් මුදව ගන්න දර්ශනීය කියලා දෙන්න ඕන කියලා කල්යාණ මිත්‍ර භාවයෙන් යුක්තව අපිට මෙන්න මේ වැරදිච්ච තැන නිවැරදි කර ගන්නට අවශ්‍ය කරන ආලෝකයක් වෙනවා මදිවට අන්නාර අඳුර තුල ඉඳලා අඳුරෙන්ම තඩි ගන්න පටන් ගත්තොතින් ඒක මහා මුලාවක් බවට පත් වෙනවා එනිසා බොහෝම කරුණාවෙන් මතක් කරලා ඉන්නවා. යම් කිසි කෙනෙක් යම් දෘෂ්ටියක හිර වෙලා මේ පටිච්චසමුප්පාද න්‍යායෙන් බැහැර වෙලා මම විසින් කරනවා හැරි ඉබේ සිද්ධ වෙනවා හැරි වෙන කෙනෙක් කරනවාය කියන තැනට ඇවිල්ලා අවිද්‍යාව මූලික කරගෙන මෙන්න මේ ගොඩ නැගෙන පටිච්චසමුප්පාද න්‍යායෙන් බැහැරට යනවා නම් අපි ඒකෙනා අවලාද කරන්නේ නැතු ඒකෙනා පාගන්නේ නැතු ඒකෙනා විසි කරන්නේ නැතු බොහෝම කරුණා මෛත්‍රියෙන් යුත්ව මෙන්න මේක මේ න්‍යායට ගැලපෙන්නේ නෑ නේද මේකේ වරදක් තියනවා නේද චුට්ටක් අපි හොයලා බලමු නේද කියන තැනට පත් වෙලා කල්යාණ මිත්‍ර භාවයෙන් යුක්තව උදව් උපකාර කරන්න පුළුවන් නම් මෙන්න මේකයි වටින්නේ කියන කාරණාවත් අවසාන වශයෙන් අද දවසේදී මතක් කරනවා අද දවසේදී මේ අපි සාකච්ඡා කරන්නට යෙදුණු ධර්ම කාරණා කීපය පටිච්ච සමුප්පාදයේ අන්තවලින් මිදී දකින්නටම අවශ්‍ය කරන ඥානෙ පහල කර ගැනීම පිණිස සෑම සියලු දෙනාටම උපකාරයක් වේවා හේතුපනිශ්‍රේ වේවා ඒ වගේම මේ ධර්ම දේශනාවන් සඳහා හිතින් සිතවිල්ලකින් හරි වචනකින් හරි දායකත්වය අරගෙන කටයුතු කරන සෑම සියලු දෙනාටමත් මෙකී පුණ්‍ය කුසල වාසනා උතුම් වූ නිවනින් සැනසීම පිණිසම පටිච්ච සමුප්පාද න්‍යාය අවබෝධයේ පිණිසම ප්‍රඥා පෞරබ්බවට පත්වෙත්වා ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නා වූ සෑම සියලු දෙනාටම සියලු ලෝක සියලු සත්වයන්ටත් මේකී පුණ්‍ය කුසල වාසනාව හේතුපකාරක ධර්මයක් බවට පත් වෙලා සංසාර දුකෙන් මිදෙන්නට ප්‍රඥා පෞරා පාරමිතාවක්ම වේවා කියලා සාදුනාදයක් පවත්වලා ප්‍රාර්ථනා කරනවා හැම දිනාටම තෙරුවන් සරණයි